තානාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද ස්වාමී ගුණසුමන රතන ස්වාමීන් වහන්සේ ආනන්ද පූජ්‍ය ධර්මායතනයේ දායක පින්තුන් විසින් සංග්‍රහණය කළ ධර්ම දේශනා මාලාවේ පළමුවෙනි ධර්ම දේශනාව කරුණාවන්ත පින්වත්නි නිවන් සුව අවබෝධ කරගත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඇස කන නාසය දිව ශරීරය යන ඉන්ද්‍රියන් පහ අරමුණු විශේෂෙහි නොඇලී නොගැටි නොඇසී 45 වර්ෂයක් ලෝක සත්‍යයට නිවන් මඟ හෙළි කළ ඒ තථාගත රත්නය තුල තිබූ අනන්ත බුද්ධ මහිමය වචන මගින් ප්‍රකාශ කළ නොහැකි වූත් ඒ අසම සම බුද්ධ විලාසය මට දැනෙන පමණින් බුදු සිරිපා කමල ළඟ වැද වැටි මෙසේ කියමි. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ ලැබූ ජීවිතයේ උතුම්ම ත්‍යාගය නුඹ වහන්සේ හමු වීමයි. නුඹ වහන්සේගේ ශ්‍රීපතුලේ තැවරී විසිවි යන දුහුවිල්ලක් තරම්වත් මම නොවටින්නේ යයි දනිමි. නුඹ වහන්සේ නිසාම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 යසෝදරා දේවීන් වැනි වූ සසර පුරුදු ඇඹිනි කෙනෙකුන් සක්විති රජ කමද සතර මහා නිධානයද මේ සියල්ල හැර දමා කඩ කැපූ කහවතක් පොරවා මැටි පාත්‍රයක් ගෙනගෙන් ගෙට ගොස් පිඬු ලබා පෙරවැළ දූ රජ බොජුන් වෙනුවට දුක්ඛ භෝජනයන් වළඳමින් පෙර සැක පූ රජ යහන් වෙනුවට ගල්තලා ගස් මුල් සෙවනේ දුක්ඛ සෙයාවෙන්ම සැතපී මේ තුන් ලෝක ධාතුවේ කිසිම සත්වයෙක් නොවිඳිනා තරම් අනන්ත අපරිමාණ දුක් විඳ චතුරංග සමන්නාගත වීරිය උපදවා සෞකලෙස් නසා සම්මා සම්බෝධියට පත්තු මාගේ ගුරු තිලෝ ගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසු බැවින් අරහනම් මනසේක උන්වහන්සේගේ දෙනෙතට රූපී විරූපී ඉස්ත අනිස්ත සතුරු මිතුරු කවර රූපයක් ගෝචර වූත් උන්වහන්සේගේ සිත නම් බිඳ කුදු සසල නොවිය උන්වහන්සේ සියල්ල උපේක්ෂාවෙන් යුතුව ඉවසා වදාළසේක සිව්දෙසින් හමන මහා සුළඟට නොසෙල් වෙන පර්වත රාජය කුසේ අතනෝ දහම හමුවේ නොසැලී විසීමට උන්වහන්සේට හැකි වූයේ උන්වහන්සේ සියලු කෙලෙසුන් නැසූ බැවිනි ඒ කෙලෙසුන් නැසුමාගේ අමාමෑනියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ ගුරු තිලෝ ගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසු බැවින් අරහනම්මනතේක උන්වහන්සේට වැඳුම් පිදුම් ගුණ ගැයුම් මිත්‍රෝත්‍ර ප්‍රසස්ති නින්දා අපහාස උපහාස ආක්‍රෝෂ පරිභව කවරක් ගෝචර වූත් උන්වහන්සේගේ සිතනම් බින්ද කුදු සසල නොවිය උන්වහන්සේ සියල්ල උපේක්ෂාවෙන් යුතුව ඉවසා වදාළසේක සිව්දෙසින් හමන මහා සුළඟට නොසෙල් වෙන පර්වත රාජයේ කුසේ අතලෝ දහම හමුවේ නොසැලී විසීමට උන්වහන්සේට හැකි වූයේ උන්වහන්සේ සියලු කෙලෙසුන් නැසූ බැවිනි ඒ කෙලෙසුන් නැසූ මාගේ අමාමේනියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ ගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසු බැවින් අරහනම්මනසේක උන්වහන්සේට දිව්‍යමය ආහාරයක් ලදුවත් තිත් සිත කටුක මිහිරි රස නීරස ගුණ අගුණ ඉඳුල් පිලුණු කවර ආහාර පාන වර්ගයක් ලදුවත් විශේෂක් නොකොට ඒ සියල්ලම උපේක්ෂාවෙන් යුතුව ඉවසා වදාළසේක සිව්දෙසින් හමන මහා සුළඟට නොසෙල් වෙන පර්වත රාජයේ කුසේ අටලෝ දහම හමුවේ නොසැලී විසීමට උන්වහන්සේට හැකියෝයේ උන්වහන්සේ සියලු කෙලෙසුන් නැසූ බැවිනි ඒ කෙලෙසුන් නැසූ මාගේ අමාමෑණියන් වහන්සේට මාගේ নমස්කාරය වේවා මාගේ ගුරු තිලෝ ගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ බැවින් අරහණම් මනසේක උන්වහන්සේට දිව්‍යමය සුගන්ධයක් ගෝචර වූත් දින හත අටක් පරණව ගිය ඕජස ගලන පණු කැදලි වැගිරෙන මලමිනියක දුර්ගන්ධය ගෝචර වූත් වෙසෙසක් නොකොට ඒ සියල්ලම උපේක්ෂාවෙන් යුතුව ඉවසා වදාළසේක සිව්දෙසින් හමන මහා සුළඟට නොසෙල් වෙන පර්වත රාජය කුසේ අටලෝ දහම හමුවේ නොසැලී විසීමත උන්වහන්සේට හැකියු සියලු කෙලෙසුන් නැසූ බැවින් අරහනම්මනසේක උන්වහන්සේට දිව්‍යමය සුඛාස්වාදයක් ලදුවත් අවැසි හුලං කුණාතු මෙසි මදුරු සතුරු උවදුරු ලෙඩ දුක් දැඩි සීත දැඩි උස්න කවර පීඩාදියක් ලදුවත් විශේෂක් නොකොට සියල්ලම උපේක්ෂාවෙන් යුතුව ඉවසාවදාලසේක මිනිස්යෝ දෙසින්හමන මහා සුළඟට නොසෙල් වෙන පර්වත රාජය කුසේ අටලෝ දහම හමුවේ නොසැලී විසීමට උන්වහන්සේට හැකි වහන්සේ සියලු කෙලෙසුන් නැතු බැවින් අරහනම්මනතේක උන්වහන්සේ අලුයම් මේලේ ලොව බලවදාරණසේක් රජනෝ රජසිතුනෝ සිතු දුප්පත් පෝසත් කුලවත් කුලහීන උගත් නුගත් සත් පුරුෂ අසත් පුරුෂ කවර තරා තිරමක වූවත් පිහිට විය යුතු තැනට මහා කරුණාවෙන්ම පිහිට වූසේක කොසල් මහරජු කෙරෙහි මෙන්ම සෝපාක නම් සැඩොල් දරුවා කෙරෙහිද විහාරාරාමයි දිකල අනේ පිඬු මහසිතුහු කෙරෙහි මෙන්ම පුන්නානම් අසරණ දාසිය කෙරෙහිද ගුණයෙන් ආසදෙන් නගතන්පත් විසාකාමහෝපාසිකාව කෙරෙහි මෙන්ම තමන් වහන්සේට නින්දා පරිභව කළ චින්චි මානවිකාවන් කෙරෙහිද වචකී කරු රහල් කුමරුවන් කෙරෙහි මෙන්ම දෙව්දත් තෙරුන් වහන්සේ කෙරෙහිද මෙසේ සියලු සත්ත්වයන් කෙරෙහිම වෙසෙසක් නොකොට සම කරුණාවෙන්ම පීත උසේක සම දරුවන් දෙදෙනාද සැමියාද මව්පියන් සහ සොහොයුරා අකාලේ මිය ගොස් මහත් දුකම්පාවට පත් පටාචාරාවන් කෙරෙහිද තම එකම පුතු මල සොවින් මහත් වූ ශෝකයට පත් කිසා ගෝතමිය කෙරෙහිද වැරදි ගුරු උපදේශ ලදින් අඟුල් මල් නම් මිනි මරුවකු බවට පත්තු අහිංසක කුමරුවන් කෙරෙයිද මෙසේ සියලු සත්ත්වයන් කෙරෙයිම මහා කරුණාවෙන් යුතුව සම කරුණාවෙන් යුතුව මහා මෛත්‍රියෙන් යුතුව සම මෛත්‍රියෙන් යුතුව සියලු සත්ත්වයන්ටම පිහිට වීමට උන්වහන්සේට හැකි වූයේ උන්වහන්සේ සව් කෙලෙස් නසා සම්මා සම්බුද්දත්වයට පත්තු බැවිනි ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අරහං සම්මා සම්බුද්දෝ විද්‍යා චරණ සම්පන්නෝ සුගාතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්දෝ අරහං අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත් උත්තර පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති